සමන්තා චක්කවා සබන කාලෝ අයං බදංසා ධම්මස් සබන කාලෝ අයං බදංසා ධම්මස් සබන කාලෝ

සම්පග්ගජාතස්ස භවಂತಿ ස්නේහා ස්නේහං මයං දුක්ඛ නිදං පහෝති ආදීනමං ස්නේහජං පෙක්ඛ චරේ කබ්බ විසාන කප්පෝ හැම දිනාටම ගැලපෙන බින ධර්ම දේශනයක් පවත්වන්නට බෑ කාටවත් ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ විශේෂයෙන් මේ සීල භාවනාදී ප්‍රතිපත්ති ධර්මයන් පුරණායත ප්‍රයෝජනවත් වන දැනගත යුතු කරුණු ඇතුළත් ධර්ම දේශනයක් පැවැත්වීමටයි අද බලාපොරොත්තු වෙන්නේ ත්‍රිපිටක ධර්මයට අයත් සුත්ත නිපාතේ කියන එකේ තියෙනවා කග්ග විසාන සූත්‍රය කියලා එකක්. අනේ කග්ග විසාන සූත්‍රයේ ගාථාවක් තමයි මාත්‍රකාවට තබාගත්තේ මේ කග්ගවිසාන සූත්‍රයෙන් දිගටෝම උත්තර වෙන්නේ පසේ බුදු රජාණන් වහන්සේලා පිළිබඳව. උන්වහන්සේලා වදාළ උදාන ගාථා. ඉන් බුදුරජාණන් වහන්සේ ඒවා නැවත දේශනා කළ නිසා බුද්ධ දේශනා බවට පත් වෙනවා. මේ ගාථාවත් පසේ බුදු රජාණන් වහන්සේ නමක් උදානයක් වශයෙන් දේශනා කළ ගාථාවක්. ඒ ගැන ටිකක් විස්තර කරන්නට තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ ශාසනයේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් පසේ බුදු බව පතමින් නොඑක් ආකාර කටයුතු පින්දාම් සිද්ධ කළා. ඒ ලෝතර බුදු බව ලබන්න විවරණයට කරුණු තියෙන්න වගේ මේ පසුබුද්ධත්වය ලබා ගන්නත් විවරණයට කරුණු තියෙන. manussත්තං ලිංග සම්පatti විගතාසව දස්සනං අධිකාරෝ ඡන්දතා ඒතේ අධිකා අබිනේහාර කාරණා කියලා විස්තර මේ පසේ බුද්ධත්වයේ ලබන්නට පතන්නට මනුෂ්‍යත්තං මනුෂ්‍ය භාවයක්ම ලබලා තියෙන්නට ඕන වෙන මොනම ආත්ම භාවයකදීවත් ඒක ලබන්නට බෑ ප්‍රාර්ථනා කරන්නට බෑ ලිංග සම්පත්‍ය කියන්නේ පුරුෂාත්ම භාවයක් ලබලා තියෙනවානේ. ස්ත්‍රියාත්ම භාවයක තිබෑ. ස්ත්‍රියක් පසේ බද්ධත්වයේ පතනමනම් පළමුවෙන් පුරුෂාත්ම භාවයේ පතන ඒක ලබාගෙන ඕන අතෙන්ට යන්න. ලිංග සම්පත්‍ය කියන්නේ පුරුෂාත්ම භාවයක් ලබාගෙන සිටීම විගතාශව දස්සන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා තමයි ආශ්‍රවයන් ශේකල උත්තමයන් වහන්සේලා ඒ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාගේ දර්ශනයත් හමබීමත් එක කාරණයක් තමයි. තුන්වෙනි කාරණය. අධිකාරෝ ඡන්දතායත. අධිකාරෝ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් හරි ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කර ගැනීමට බලාපොරොත්තු සඵල කර ගැනීමට කටයුතු කිරීම. අධිකාරිය කියන්නේ ඒකයි. ඡන්දතා කියන්නේ බලවත් වූම කැමැත්ත. ඒකට ප්‍රබල බලවත් වූම කැමැත්තක් තියෙන්නට ඕනේ. ඔන්නේ කාරණා පහෙන් තමයි යම් කෙනෙක් පසේදු බුද්ධත්වයේ ලබා ගැනීමට කටයුතු කිරීම ආරම්භ කරන්න කාරණා පහ තියෙන්නට ඕන මේ ගාථාවේ අර්ථය කියා දෙන්න ඉස්සෙල්ලා මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රතිපදාව ගැන ටිකක් කියා දෙන්න ඕන ඒක ඊටාත්ම ප්‍රයෝජනයි මේ සීල භාවනාදී කටයුතු කරන අයට. ඒ අටුවාවල තියෙන ධ්‍යාසංක කල්පලක්ෂයක් පෙරම් පුරන්න ඕන කියලා පසේ බුදු වෙන්නේ. ඒ වගේම හැම පසේ බුදු කෙනෙක්ම ගත පච්ඡාගත වත කියන එක පුරන්නට ඕන. ගත පච්ඡාගත වත කියන එක. මේක ඉතින් භාවනා කරන අයට නම් අමෘතේ වාගේ හොඳම කාරණා ටිකක් තමයි. මේකෙන් අදහස් කරන්නේ ඒ කර්මස්ථානයක් වඩනකොට ඒක අරන් යනවා ගේනවා ආදී විස්තරයක්. ඒක මෙහෙම තියෙනවා. හරතින පච්චාරති කර්මස්ථානයේ අරගෙන යනවා පහු ගේන්න. නේව හරති පච්චාර සමාරකනේ කරයන් අපහු ගේනවා. නේව හරති නපච්චාර සමහර කෙනෙක් ගෙනියන්නෙත් නැහැ ගේන්නෙත් නැහැ හරතිච පච්චාහරති සමහර කෙනෙක් කර්මත්තානේ අරගෙන යනවා පහු අරගෙනත් එනවා මේක ගැන බොඩ්ඩක් විස්තර කරලා දෙන්නට ඕන මේක ප්‍රයෝජනවත් වන කාරණා ටිකක් නිසා හරති න පච්චාහාරති කර්මස්ථානයක් අරගෙන යනවා පහු ගේන්නේ නැහැ. කොහොමද ඒක කෙරෙන්නේ? මේ අපේ රටේ අනුරාධපුර යුගයේ ඒවා තිබිලා තියෙනවා හරියට. අටුවාවල ඒවා විස්තර කරන්නේ. ස්වාමීන් වහන්සේලා අලුයම අවදි වෙලා හිටන් වත් පිළිවෙත් කරනවා. බොමලු වත විහාර වත ආදී වශයෙන් වත්පිළිවෙත් තියෙනවා. ඉතින් දැන් වාගේ කැඳ ගිලම්පත ඕව හම්බ වෙන්නේ නැහැ එතකොට. හොඳට බඩ පිරෙන්න ඇල් වතුර ටිකක් වළඳලා තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් ඒව අවසන් වෙලා ඇල් වතුර ටිකක් වළඳලා බඩ පිරෙන්න පින්ඩ පාතේ යනවා. මේ පින්ඩ පාත ගමනේදී බොහෝ සෙයින් දවල් වෙලා තමයි යන්නේ. රැයින්ම නෙමෙයි. අටට නවයට විතර වෙලා ඒ ගම්වල මිනිස්සු පුරුදු වුණාම ඒ ලකලාස්ති කරගෙන ඉන්නවා. දැන් පින්ඩපාතේ ගිහිල්ලා පින්ඩපාත කරගන්නවා. ඒ පින්ඩපාත යන අය බොහෝ සෙයින්. ওই 9ට 10ට විතර දානෙ වළඳනම ආයි පහවදා 10ට විතර තමයි දානෙ ගන්න. ඒක හරි හොඳ ප්‍රතිපදාවක් මමත් තුන් මාසයක් ඒක කළා. ඉතින් පින්ඩපාත ගිහිල්ලා ඉතින් මේ පින්ඩපාත හම්බ වෙනවා හොඳට. බොහෝම ගමේ මිනිස්සු ගෞරවයෙන් පින්ඩපාත පූජා කරනවා. හැබැයි පින්ඩපාත යන්නේ භාවනා කර්මස්ථානයේ මෙනෙහි කර කර. බුදු ගුණ හරි මෛත්‍රී හරි මොනවා හරි භාවනා කර්මස්ථානයක් කරනවා නම් ඒක මෙනෙහි කර කර තමයි මේ ගමට පින්ඩපාත යන්නේ. පින්ඩපාත හොඳට හම්බ වෙනවා. ඉතින් ආපහු වඩිනකොට කලින් වැඩිය තරුණ ස්වාමීන් වහන්සේලා හම්බ වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට ගමේ අය හරියට ගෞරව කරනවා. බලාන්න අයනක වඩිනකම්. ඉතින් අර හාමුදුරුවෝ අහනවා ස්වාමීන් ලොකු හාමුදුරුවන්ගේ නෑයද ඒගොල්ලෝ කියලා. ඔන්න කතාවට පටන් ගන්නවා. මොනවා කියනවද ආයස්මත්නේ අපිට නෑ අම්මා තාත්තා වගේ තමයි අපව රකින්නේ අපිට සිවුරු පාත්‍ර ටික හදලා දෙන්න දාන ටික හදලා දෙන්න ඒගොල්ලෝ තමයි අම්මා තාත්තා වගේ කියලා අයෝධිය කතාව පටන් ගන්නවා. ඔන්න කර්මත්තානේ ගෙනෙච්ච ගේන්න බැරි වුණා. අන්න කතාවට ගිහලා වෙච්චිටි. හරතින පච්චාහරති කියන්නේ ඒකයි. ගෙනියනවා අපහු ගේන්නේ නැහැ. දෙවෙනි එක්කෙනා නේවහරතින පච්චාහරති. කර්මස්ථානය අරගෙන යන්නේ නැහැ. අර විදිහටම පාන්දර අවදි වෙලා වත් පිළිවෙත් ආදී කරලා ඉතින් 8 9 වෙනකොට පින්ඩපාත වඩිනවා. මේ ස්වාමීන් වහන්සේට හරියට ජඨරාග්නිය වැඩි. අද කියන්නේ මොනවද ධර්මයේ? බඩේ දැවිල්ල මේ ගැස්ටික්ද මොනවද කියලා අන්නේ. හරියට බඩ දැවිල්ලයි ජඨරාග්නිය වැඩි. ඉතින් කර්මස්ථාන සීකරන්න මතකක් නෑ මේක නිසා. ඉතින් කර්මස්ථානයක් නැතුවම ගමට වඩිනවා. ඒ කාලේ තිබිලා තියෙනවා ගම්වල මේ කැඳ පූජා කිරීම. ඔය සමහර තැන්වල කැඳ ඔරුවෙමත් තාම තියෙන්නේ. කැඳ පූජා කරනවා ගමේ නිදහස් තැන්වල ආසන පනවලා තියලා තිබිලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කැඳ ටිකක් පින්දපාත කරගෙන අර ආසනයකට වෙලා කැඳ ටික වළඳනවා. මර ඇඟේ පොතේ තිබිච්ච දැවිලි ගති ඔක්කොම නැතුව ගිහිල්ලා සීතල වතුර කලකෙද සිය ගානකින් නැහැ වාගේ ඇඟපත හිතකයි ඔක්කොම ශාන්ත බවටපත් වෙනවා. ඔන්න දැන් කර්මස්ථානය මතක් වෙනවා. කර්මස්ථානය අර ගන්නවා. Taman වටනවා. ඒ කර්මස්ථානයේ අරගෙන කර්මස්ථානයෙන්ම අපහු විහාරයට වඩිනවා. ඒක තමයි නේවහරති පච්චාහරති කියන්නේ. ඉතින් ඒ ආසනවල අටුවාවල කියන ආසන පනවල තිබුණලු එකම ආසනයක්වත් නැල්ලු ස්වාමීන් වහන්සේ නමක් රහත් නැවෙච්ච ආසනයක්. ඔය කඳ වළඳලා භාවනා කරනවා. ඒ මේ කාලේ තිබිලා තියෙනවා. මම දෙවෙනි එක්කෙනා තුන්වෙනි එක්කෙනා නේවාරිතන පච්චාල් ගෙනියන්නෙත් නැහැ එයාගේ භාවනාවක් නැහැ භාවනා ගැන කල්පනාවක් මොකුත් නැහැ සී කල්පනාවක් මොනවත් නැහැ මේ සාමාන්‍ය දීපින් තුන් වාගේ හැසිරෙනවා ගෙනියන කර්මස්ථානෙකුත් නැහැ ගේනෙකුත් නැහැ තේ තුන්වෙනියා හතරවෙනියා අර විදියටම කලින් කියාපු ආකාරයට පාන්දරවත් පිළිත්තරවා මේව කළා පින්ඩ පාත යන සිහිනුවණින් භාවනා කර්මස්ථානේ පින්ඩ පාත ගිහිල්ලා කර්මස්ථානේ කඩා ගන්නතු ආපහු විහාරයටත් එනවා හරති පච්චාහරති අන්නේ විදියට මේ ප්‍රතිපදාව පුරන්න ඕන කියලා තමයි තියෙන්නේ පසේ පුජු වෙන්න. කතපච්ඡාගත වත කියන එක. පසේ පුජු වෙන්න නෙමෙයි. ඕනම කෙනෙකුට හරිම හොඳයි භාවනා කරන අයට ඉක්මනට නිවන් දකින්න තියෙන හොඳම පිළිවෙලක් තමයි. නිතරම කර්මස්ථානය. ඉතින් අපේ ආයත ඕක ටිකක්වත් හදන්න බෑනේ. ඒ ආයත කොච්චර කිව්වත් හදන්න බෑ. ඉතින් කතා කර කර ඉන්නවයි අරවයි මේවයි සිය කල්පනාවක් නැහැ. ඕක තමයි බොහොම ඉක්මනින් පසේ බුදු වෙන්න නෙමේ මාර්ගඵල ලබන්න තියෙන පිළිවෙල. කර්මස්ථානේ අරගෙන යනවා යාට මෙහාට යනකොට ආපහු ගේනවා. ඔය විදියට. ඕක තමයි පසේ බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රතිපදාව. ඉතින් අපි ආයි මුලට යමු. අර පසේ බුදු බවපතාපු ස්වාමීන් වහන්සේ. පින්දහං කළා ධානා භාවනා කරලා අපවත් වෙලා හිටන් බ්‍රහ්ම ලෝක තමයි උත්පත්ති ලැබුවේ. බඹලව උපන්නා. ඉපදෙලා <clears throat> පසු කාලයක මිනිස් ලෝකයට ආවා. බරණස් නුවර රජුරුවන්ගේ දේවියගේ කුස පිළිසිඳ ගත්තා. මේ පින්වන්ත කුමාරයා ඉතින් නියම දිනවකවානු ගෙවල හොඳ ලස්සන පුතෙක් ලැබුවා මේ දේවිය. බොහොම ලස්සන රණ්ඩුවක් වාගේ පුතෙක් ලැබුණා. ඉතින් පුතාට කිරිමව්වර ඕන තරම් ඉතින් රාජ්‍ය සම්පත්. යන්තම් ගෑනු පිරිමේ අඳුරන්න තරමට ලොකු වුණාම මේ දරුවා ගෑනුන්ට ළඟට එන්න දෙන්නේ අඬනවා ගෑනුෙක් ගත්තත් කෑ ගහනවා අතර ගත්තත් කෑ ගහනවා මොකද මේ බ්‍රහ්ම ලෝකේ කාම විරාගීව ඉඳලා ආපු ගතිය තමයි අතට ගත්තට කෑ ගහනවා පේන කොටත් කෑ ගහනවා පොඩි දරුවා පස්සේ මොකද කරන්නේ මේ කිරිමව්වරු පිරිමි ඇඳුම් ඇඳගෙන වෙස් මාරු කරගෙන තමයි මේ දරුවා පෝෂණය කළේ. ගැහණු කවුරුවත් නෑ ඔක්කොම පිරිමි වෙස් මවාගෙන. ඉතින් ඒ නිසාය දරුවාට නම යදුනා මේ අනිත්‍ය ගන්ධ කුමාරයා කියලා. ඉතින් ඔහම තරුණ වයසට පත් වෙන වෙන දරුවෙක් ඇත්තම නෑ මේ රජපෞලට. අම්මයි තාත්තයි නිතරම කරදරේ මේ කුමාරයාට පරම්පරාව ගෙන යන්න විවාහයක් කරගන්නක කුමාරිකාවක් සරණ පාවා ගන්න කියලා. කුමාරයා ඉතින් කිසිසේත් කැමති නැහැ. බඹලව ඉඳලානේ ඇවිල්ලා ඉන්නේ. කාම විරාගී. ඉතින් මේක මහා කරදරයක් මේ කුමාරයාට. ඉතින් මොකද කරේ අර කුසජාතකේ වගේ. හොඳ ලක්ෂණට රත්තරණෙන් හදුව කුමාරිකාවක්. අදලා හිටන් අම්මා තාත්තට යවුවා මෙන්න මේ වගේ කුමාරිකාවක් ලැබුණොත් සරණ පාවා ගන්නවා සරණ පාවා ගන්න නෙමෙයි මේ වගේ කුමාරයක් ලෝකේ නැහැ කියලා තමයි කුමාරයාගේ හිතේ. ඕම කියලා යවුවා. ඉතින් අම්මයි තාත්තයි කල්පනා කළා අපේ පුතා මහ පින්වන්තේ කොහේ හරි මේ ඇති මෙයට සුදුසු කාන්තාවක් කියලා අර කුස ජාතකේ වාගේ රතේක තියාගෙන දඹදිව හැම තැනම යව්වා මේ ඇමතිවරු කියලා හිතන්. හම්බ වුණේ නැහැ. අන්තිමට මේ මදුරටට ගියා ප්‍රභාවති දේවිය එහෙම හිටියේ මදුරට සාගල නුවර කියලා. අදත් දිල්ලියට ආසන්න ගමක් ගම් ප්‍රදේශයක් ඒ ගැහණු පිරිම දෙපක්ෂයේම හරීම හැඩරුවයි පළාත්තේ. චිත්‍රපට නිලියන් බොහෝ සෙයින් බිහි වෙන්නේ හරියෙන් තමයි. සා මధుරට සාගල නුවර. එයාට ගෙහින් මේ රන්ටුව දබලා අර සේවකයෝ ඉතින් හැංගිලා හිටියා. ඒ රටේ රජුරුවන්ගේ දියණියගේ වත් පිළිවෙත් කරන කාන්තාව ඇවිල්ලා මේ රණ්ඩුවට සැරපරුස වචනයෙන් බැනලා මම නැති වෙලා කොහෙද මේ ගිය ආදි වශයෙන් කතා කළා. අන්න එතකොට තේරුම් ගත්ත මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මේ අය රජමාලිගාවට ගිහිල්ලා ඔක්කොම තොරතුරු කියලා බරණස් නුවර රජුරවන්ටත් පණිවිඩයකුත් කරලා ඉතින් රජුරෝ කිව්වා වහාම කඳවගෙන එන්න කියලා. ඉතින් දැන් කඳවගෙන යනවා. සාම සිවිකාවක නම් වගෙන බරණස් නුවරට අරන් යනවා මේ කුමාරිකාව. ඉතින් අර කුමාරයාටත් මේ පණිවිඩය දුන්නා නෝ කුමාරයනේ ඔබ වහන්සේ බලාපොරොත්තු වෙච්ච ඇතියටම කුමාරිකාවක් ලැබුණා අපි දැන් රැගෙන එනවා කියලා. අන්න කුමාරයාට අර තිබිච්ච තේරෙම යටපත් වෙලා තිබිච්ච මතු වෙලා හිටන් මේ කුමාරිකාව ගැන ආශාව තණ්හාව ඇති වුණා. දැන් අර කලින් තිබෙච්ච ගති නැහැ. නිතරම අහනවා දැන් කොයි හරියද දැන් කොයි හරියද ඔහොම ගිය කියා කුමාරයාත් බොහොම සතුටෙන් මේ කුමාරිකාව ගේනකම් බලාගෙන ඉන්නවා. ඉතින් ඔහොම දුරකතර ගෙවාගෙන ආවා බරණැස් නුවරටම. රජ්ජුරුවන්ට පණිවිඩයක් යවුවා දැන් කුමාරිකාව කැඳවාගෙන ආව මොකද කරන්න කියලා. උයනේ නවත්තන්නකෝ හෙට උදේට පෙරහැරකින් රජමාලිගාවට කැඳවාගෙන එන්න. ඒ උයනේ නැවතුණා. ඉතින් මේ කුමාරිකාව අර ගමම් මහන්සිය දුර කතර බොහොම සියුමලු කුමාරිකාවක්. ඒව දරා ගන්න බැරුව රාත්‍රියේම අර උයනේදී කාලක්‍රියා කළා. මේ ඇමතිවරු එහෙම බොහොම දුක් වුණා අපට මේ ලාභ ලබන්න තිබිච්ච එක නැතුව ගියා කියන. ඊළඟට රජ්ජුරුවන්ටත් පණීඩේ යවුවා දැන් කුමාරිකාව කාලක්‍රියා කළා. කුමාරයාටත් දැනගන්න ලැබුණා අනිත්‍ය ගන්ධ කුමාරයාට. ඉතින් කුමාරයා කල්පනා කළා එයාට දැන් හරියට හිතට දුකයි. ශෝකයි. ප්‍රිය වස්තුන් නැතිවීමෙන් හිත ඇතුලේ දැවෙන, තැවෙන ගතිය තමයි ශෝකය කියන්නේ. මේ කුමාරයාට ශෝකය තදින්ම ඇති වුණා. ඇතිලා කල්පනා කළා ඇයි මට මේ ශෝකය ඇති වුනේ දැන් පසේබුදුවරු බුදු වෙන්නේ ඔහම තමයි බොහොම සුළු දෙයකින් ඇයි මට මෙහෙම වුනේ? තණ්හාව නිසා. තණ්හාපත්‍ය උපාදානං කියන පිළිවෙලට ඔන්න මේ කුමාරයා හේතුඵල ධර්ම සම්මර්සණය කරන්න පටන් ගත්තා. මේ පසේ බුදුවරු පුංචි දෙයකින් තමයි පසේ බුද්ධත්වයටපත් වෙන්නේ. ඒ ගැන කල්පනා කරලා හිතන්න. හොඳට පිම්පිරිලා තිබුණ අතීතයේ පසේ දුද්දත්තේ පතාගෙන ආපු කෙනෙක් ඒ නිසා මේ අනිත්‍යකන්ද කුමාරයා රජ ඇඳුම් පිටින්ම අර මේ හේතුඵල ධර්ම සම්පන්නසනය කළා උතුම් වූ පසේ බුද්ධත්වයේ ලබාගත්තේ தත්වයටපත් වුණා. දැන් ඉතින් ඇමතිවරු රජ රජුරු එහෙම ආව කුමාරයා ළඟට. ඇවිල්ලා කියනවා කුමාරයනේ ශෝක කරන්න එපා. අපි ඔයිටත් වැඩිය හොඳ කුමාරිකාවක් කොහෙන් හරි හොයාගෙන එන්නම් කියලා. කුමාරයා සනසනවා. ඉතින් කුමාරයා කිව්වා ඉතින් මට ඇති ශෝකයක් නෑ දැන්. මට කිසිම ශෝකයක් නැහැ. මම දැන් ඔය කාරණා මුල් කරගෙනම පසේ බුද්ධත්වයටපත් වුණා කියලා මේ ඇමතිවරුන්ට එම ප්‍රකාශ කළා. ඉතින් පසේ බුදු වරු ඔහමද ස්වාමීනි කොහොමද වයිස මුදු කොල්ල පාත්‍ර සිවුරු දරලා එහෙමයි ඉන්නේ. ඉතින් මේ කුමාරයා හිස පිටිමැද්දාම පාත් මේ හිසකෙස් ඔක්කොම අයින් වෙලා ගේ ඇඳුම් ඔක්කොම අයින් වෙලා සිවුරු දරාගෙන පාත්‍ර සිවුරු දරාගෙන හොඳ සංවරශීලී පසේ බුදු කෙනෙක් වශයෙන් මෙතන පෙනී හිටියා. ඔන්න ඕක තමයි මේකේ විස්තරේ පසුබිම. ඊළඟට දැන් මේ කුමාරයා උදානයක් ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ වදාළ නිසා ඒවා බුද්ධ දේශනා වුණා උදානයක් ප්‍රකාශ කරනවා සංසග්ග ජාතත් භවಂತಿ ස්නේහා සේහන්මයං දුක්ඛ මිදං පහෝති ආදීනවං ස්නේහජං පෙක්කමානෝ ඒකෝචරේ කබ්බ විසාන කම්පෝ බුදුරජාණන් වහන්සේ මේ වදාරන්නේ මෙහෙම මෙහෙම වුණා කියලා ඒ නිසා ඒවා තේරම බුද්ධ දේශනාව මේ පසේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා ඕනවුන් සම්බන්ධ වුණාම ස්නේහය ඇති වෙනවා තණ්හාව ආසාව ඇති වෙනවා ස්නේහන්මයං දුක්ඛ මිදං පහෝති මේ ස්නේහය අනුව ගියහම මේ සේරම දුක් ඇති වෙනවා තණ්හාව නිසා තමයි සේරම දුක් ඇති වෙන්නේ ආදීනමං ස්නේහජං පෙක්ඛමානෝ ස්නේහය තණ්හාව නිසා ඇතිවන දේවල් පිළිබඳව ආදීනවේ දකින්න. ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. ඒකේව හුදකලාව හැසිරෙන්නය කග්ග විසාන කියන්නේ කඟ වෙහෙන කුගේ අඟක් මෙන් කියන තේරුමයි. ඉතින් මෙන්න මේ ගාථාවේ හොඳ තේරුම් ටිකක් තියෙන අපි කාල වේලාව හැටියට තරමද්දුරටවත් ඒක විස්තර කරගන්න ඕන. සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහ සංසග්ග සංතරගය කියනවා එකට ඇලීම බැඳීම ගැටීම කියලා කියනවා. එකට බැඳුනහම ඒ තනත්තාට භවන්ති ස්නේහ ස්නේහය තණ්හාව ඇති වෙනවා තණ්හාව ඇති වෙනවා මේ සංසර්ගයේ කියන එක පස්සාකාරයකින් පෙන්නලා තියෙනවා දස්සන සංසග්ග මේ කියන කතාවේ හැටියටත් යම් කිසි කෙනෙක් ඒ වගේ ප්‍රතිපත්ති ධර්මයන් පුරන කෙනෙක් දකිනවා ඊටාම රූපත් රූමත් ස්ත්‍රියක් ස්ත්‍රී රූපයක් දර්ශනය වෙනවා දර්ශනය වුණාම ඒකට කියන්නේ ස්නේහය ඇතිවෙනවා කියලා දර්ශන සංසර්ගය දර්ශනීය වතයෙන් මේකට සම්බන්ධ වුණාම වුණාම ස්නේහය තණ්හාව ආශාව ඇති වෙනවා කියන එකයි ආශාවක් ඒකට මුල්ලුනේ අර මුලින්ම ඇතිවෙච්ච දර්ශනය. කට කියනවා දස්සන සංතර්කය කියලා. දැකීම නිසා ඇතිවෙන ආශාව තණ්හාව කියන තේරුමයි. අන්න ඕක එක පිළිවෙලක් තමයි. දර්ශනය. දර්ශනය නිසා ස්නේහය දැන් ඔය කිව්වේ පුරුෂ පක්ෂයට ස්ත්‍රී පක්ෂයටත් එහෙම. ස්ත්‍රී පක්ෂයට පුරුෂයන්ගේ දර්ශනය දැන් බුදුරජාණන් වහන්සේ අංගුත්තරනික කලින්ම දේශනා කළා තියෙන්නේ ස්ත්‍රියට පුරුෂ රූපයත් පුරුෂයාට ස්ත්‍රී රූපයත් තරම් සිත ඇද්ද බැඳ ගන්න මොනවත් නැහැ කියලා. ඉතින් දෙපැත්තම එහෙමයි. ඒ දර්ශනේ වුණාම ඇති වෙනවා ස්නේහය කියන්නේ ආශාව තණ්හාව. ඒකට කියනවා දස්සන සංසග්ගය කියලා. ඊළඟ එක තමයි ශ්‍රවණ සංසග්ගය. දකින්නේ නැහැ අහන්න ලැබෙනවා. දැන් මේ අනිත්‍ය කන්ද කුමාරයාටත් දකින්න හම්බුනේ නැහැ අර කුමාරිකාව. ඒ රණ්ඩුව හා සමාන කුමාරිකාවක් ලැබිච්ච වෙලාවෙ ඉඳන් පණිවිඩ පිට පණිවිඩේ වූ අපට ලැබුණා කියලා. ඉතින් මේක අහන්න ලැබුණ කුමාරයාට ශ්‍රවණය කරන්න ලැබුණා. මේ වගේ ලස්සන හැඩරුකම් ඇති රණ්ඩුවක් වෙන කුමාරිකාවක් වෙන්නවා කියලා අහන්න ලැබුණා. අන්න අහන්න ලැබුණාම අර කලින් තිබෙච්ච ගති සේරම නැතුව ගිහිල්ලා. ඥාන රූප පෙන්වන්න බැරුවනේ හිටියේ. නොයෙක් උපක්‍රම කළා මේ කුමාරයා කාම සම්පත්තියට ඇද බැඳ ගන්න ලස්සන රූපත් වෛශ්‍යා ආදීන් ගෙනල්ලා ගේ ගායවල නටල නොයෙක් උපක්‍රම කළා මොහකින්වත් හරියන්නේ නැහැ. ඉතින් මෙතෙන්දී මේ කුමාරයාට අහන්න ලැබුණ මෙන්න මේ විදිය ලස්සන රූමත් කුමාරිකාවක් ඉන්නවා. අන්න ශ්‍රවණ සංසර්ගය. අහන්න ලැබීම නිසා ඇතිවෙන ආශාව තව එක ඇති වුණා. ඒකනේ අර කලින් දෙපිච්ච කට්ටි සේරම නැති වෙලා හිටන් මේ කුමාරයාට ආශාව ඇතුනේ. ශ්‍රවණ සංසග්ගේ කියන දෙවෙනි එක. ඊළඟට තුන්වෙනි එක සමුල්ලපන සංසග්ගේ කියලා. ඔවුනමුන් කතා බස් කිරීමයි. ගැහණු පිරිමි කවුරු හරි ඕන ඕන නිතර නිතර අල්ලාප සල්ලාප කතා බස් කිරීමෙන් ඇතිවෙන ශ්‍රේහය ආසාව. එකට කියනවා සමුල්ලපන සංසග්ගය කියලා. එහෙම ඇති වෙන ඕන තරම් කතාවට බහට යදෙලා අල්ලාප සල්ලාප කියලා දන්නේම නෑ මේකට වැටෙනකන් ස්නේහය ආසාව තණ්හාව ඇති වෙනවා. එකට කියනවා සමුල්ලපන සංසක්කය කියලා. තුන්වෙනි එක. ඊළඟට සම්භෝග සංසග්ගය කියලා. ඒ කියන්නේ දැන් ස්ත්‍රියගෙන් ලැබෙන දේ හොඳයි කියලා අරගෙන කන බොන දේවල් පෑගි බහන් දරවා මේවා ගන්නවනේ. අන්න ඒ පැත්තෙන් හැරෙනවා. පුරුෂයාගෙන් ලැබෙන දේ අරගන්නවා පෑගි භෝග ආදී වශයෙන්. අන්න ඒවා පරිහරණය කිරීමෙන් ඇති වෙන ආශාව තණ්හාවට කියනවා මේ සම්භෝග සංසග්ගය කියලා. ඔය ඔක්කොටම උදාහරණ කතා තියෙනවා ඒවා විස්තරයට යන්නේ කාලේ මදින්දා සම්භෝග සංසග්ග පස්වෙනි එක තමයි කාය සංසග්ගය කායං කාය ස්පර්ශ වීම කාය සංසග්ග තින් ඔන්න ඔය කියන සංසර්ග පහ තමයි මෙතන සංසග්ග කියන්නේ. ඒකෙන් කොයික හරි. දැන් මේ කුමාරයාට ඇති උනේ ශ්‍රවණ සංසග්ගය. තවත් කෙනෙකුට දර්ශන සංසග්ගය ඇති වෙන්න පුළුවන්. තව කෙනෙකුට සමුල්ලපන සංසර්ගය ඇති වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට සම්භෝග සංසර්ගය, තවත් කෙනෙකුට කාය සංසර්ගය පහෙන් කොයි එකක් හරි ඇති වෙන්න පුළුවන්. ඇති වුණාම භවන්ති ස්නේහා. ඔන්න ස්නේහය තණ්හාව වැඩෙන්න ඇති වෙන්න පටන් ගන්නවා. මේ පසේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ඒකට ගියාම මෙන්න මේ විදියට ආසාව තණ්හාව ඇති වෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ ඇමතිවරු ඇහුවා මෙහෙම දේශනා කළාම ඉතින් ස්වාමීනි මේකට මොකද කරන්නට ඕන මේ සංසර්ගයට වැටුණාම ස්නේහය ආශාව තණ්හාව ඇති වෙනවා මොකද මේකට කරන්න ඕන ඇමතිවරු වහනවා අහුවාම ඇමතුරුන්ට ප්‍රකාශ කරපු එක තමයි මේ තුන්වෙනි හතරවෙනි ගාථා පාඨ. ආදීනවං ස්නේහජං පෙක්ඛමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ මේ ස්නේහය නිසා ඇතිවන දේවල් වල ආදීනවය සලකලා ඕක බොහොම ආදීනම එකක් නේ ඔය කියාපු දර්ශන සවන සමල්ලපන සම්භෝග කාය කියන සංසර්ගය ඒවට ගියහම ඒවා තියෙන ආදීනවය සලකන්න ස්නේහ තණ්හාව ඒකට වැටුනහම එයින් වෙන ආදීනවය හොඳට සලකන්නට ඕන බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනා කළා තියෙන අනේවා. මේ තණ්හාව නිසා මේ ආදීනවේ ලැබෙන හැටි. දැන් මෙතන මේ කුමාරයාට සවන සංසර්ගය. තව නොයෙක් ඒවා ලැබෙන්න පුළුවන්. පහම ලැබෙන්නත් පුළුවන්. පංචකාම ගුණායේතේ ඉති රූපස්මෙන් දිස්සරේ කියලා දේශනාවේ තියෙනවා. පහම තියෙනවා. කාන්තාව ළඟක් තියෙනවා, පුරුෂයා ළඟක් තියෙනවා පහම. ඉතින් ඒවැ ආදීනවේ සවට ගියාම තියෙන ආදීනව මේ निराமிස විරාගී අදහස් ඇති අය කළ යුතු දෙයක් ගැනයි මේ වදාරන්නේ. ඒවැ ආදීනමේ සලකන්නට ඕන. ඉතින් සමහරු ඔය ඕන තරම් ඉතින් අපේ පොතපතේ තියෙන ප්‍රවෘත්ති ස්වාමීන් වහන්සේලා තාපසවරු ඕවගේ ඔය කියන ලද දස්සන සවනාදී වට වැටිලා හිටන් තමා ළඟ තිබිච්ච සේරම ගුණෝනිරුත් පිළිවෙලා සමහරු මහානකමත් අතහැරලා ගිහි බවට පත්වෙච්ච කතාවවත් හරියට තියෙනවා. ඔක තමයි ආදීනව. සේරම ගුණ නැති වෙලා යනවා. කොහොම ගුණ හීන වෙලා යනවා. ආදීනවේ කියන්නේ ඒක තමයි. ඒ ආදීනවේ දකිමින් ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කග්ගවිසාන කියන්නේ මේ කඟ වෙහෙනාගේ අඟට කියන නමක් තමයි. ඒ වගේ. ඉතින් අපි නම් හරියට දන්නේ නැහැ. ඉතින් කඟ වෙහෙනට තනි අඟයි තියෙන්නේ කියලා අපේ පොත්වල එහෙම තියෙනවා. ශක්තිමත් අඟක්, තනි අඟක්. ඌ කැලේ යනකොට හැරෙන්නේ නැතුව කෙලින්ම යනවලු ගස් ආදී හම්බුනොත් ඒවා දෙපළු කරගෙන කෙලින්ම යනවා කියලා තියෙනවා. කංග වෙහෙනගේ හංග අංග කියන එක. කග්ග විසාන කියන්නේ ඒකයි. ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. කංග වෙහෙනෙකුගේ අඟක් මෙන් ඒපීව හුදකලාව ඇසිරෙන්නේ. කංග වෙහෙනාගේ අංග කොහේවත් සම්බන්ධයක් නැහැ. අහස වාගේ කිසිම කෙනෙක් එක්ක කවුරුවත් එක්ක සම්බන්ධයක්, ස්නේහයක්, බැඳීමක් මොනවත් නැහැ. ඉතින් අන්න ඒ වගේ ඒකෝ චරේ කීව හැසිරෙන්නේ. හුද කලාව හැසිරෙන්නේ. මේකෙන් අරත ගණනාවක් කියවෙනවා පබ්බජ්ජා සංඝාතේන ඒකෝ මේ පසේ බුදු රජාණන් වහන්සේලා පැවිදි වීම නිසාම ඒකීව හැසිරෙනවා කියනවා. උන්වහන්සේලා පමණක් නෙමෙයි කවුරුත් ඉතින් තමන් සතු දේ ආදි දේවල් අතහැරලා පැවිදි වෙනවා නම් ඒ ජීව හැසිරීමක් වෙනවා. පබ්බජ්ජා සංඝාතේන ඒකෝ පැවිදි වීම හේතු කොටගෙන ඒකීව හැසිරෙනවා වෙනවා. ඒ වගේම තණ්හා පහාණයන ඒක තණ්හාව ප්‍රහාණය කරනවා. දැන් අපේ ඈත අතීතයේ ඉඳලා එනකොට අපිට ඉන්නවා මේ යෙහෙලියක් දෙවන්නේයක්. දෙවන්නේ තමයි තණ්හාව. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීගමද්ධාන සංතරං. මේ සත්වයා බොහෝ කාලයක් තණ්හාව නැමැති දෙවන්නේත් එක්ක තමයි මේ සංසාරේ සැරිසරන තනියෙන්නේ මේ. තණ්හා නැමැති දෙවන්නේ ඉන්නාතුරු ඒකේ වැහැසිරෙන්න බෑ. දෙවන්නේක් ඉන්නවා. තෙන් තණ්හා පහණේන ඒකෝ කියන්නේ එක තණ්හාව ප්‍රහාණය කිරීමෙන් තනිව ඒකේ වැහැසිරෙනවා. හොඳට ඒකීව හැසිරෙන්න පුළුවන් වෙනවා මේ තණ්හාව ප්‍රහාණය කිරීම. යක පබ්බජ්ජා සංඛාතේන පැවිදි වීම නිසා ඒකීව හැසිරෙනවා. ඒකායන මග්ගං ගතෝති ඒකෝ. ඒකායන මාර්ගය කියලා එකක් තියෙනවා. ඔය මහා සතිපට්ඨාන සූත්‍රයේ තම තමයි ඒ නම යෙදෙන්නේ ඒකායන මාර්ගය. එකම මග්ග ඒක අයන මග්ග කියන පද වලින් වෙන කොහේවත් නෑ මාර්ගයක් මේක එකම මාර්ගයයි කියලා අර්ථය තද කරනවා ස්ථිර කරනවා ඒකායන මග්ග ඒකායන මග්ගං ගතෝති කොමේ පසේ බුදුරජාණන් වහන්සේලා ඒ පසේ බුද්ධත්වයට පත් වෙන්නේ ඒකායන මාර්ගයේ ගමන් කළා තමයි හැම කෙනෙක්ම එහෙමයි මේ බුද්ධ ශාසනයේ හැම කෙනෙක්ම ඒකායන මාර්ගයේ ගමන් කළා තමයි එතෙන්ට යන්නේ ඒකායන මාය මේ ඒකායනං මග්ග කයන්ත දස්සෙන් මග්ගං පජානාති හිතානුකම්පී ලෝකයාට හිතානුකම්පී වූ බුදුරජාණන් වහන්සේ ඒකායන මාර්ගය කියලා මේ මහා සතිපට්ඨාන දේශනාව හැම දේශනා කළා ඒතේන මග්ගේන තරෙන්තු පුබ්බේ තරිස්සන්ති ඒච තරන්ති යෝගං අතීතේ අන්තරම් බුදුපසේ බුදු මහරහතුන් හිටියානම් ඔක්කොම මේ මගින් තමයි මේ සංසාරේ තරණය කරන්නේ. ජනුත් එහෙමයි, මතුවටත් එහෙමයි. ඒ නිසා අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයේම හැමදෙනා වහන්සේම මේ ඒකායන මාර්ගයේ ගමන් කරන. ඒ නිසා මේ පසේ බුදුරජාණන් වහන්සේත් ඒකායන මාර්ගයේ ගමන් කළ නිසා තමයි මේ ඒකෝ චරෝ චරේ කියලා කියන්නේ. ඒකායන මාර්ගය. ඒකෝ පච්ච චේව බුද්ධත්තං ගතෝ තේකෝ මේ හුද කලාවම පසේ බුද්ධත්වයටපත් වෙනවා දැන් පසේ බුදු වෙනවා කියන්නේ මේ තනියම කරන වැඩක් දැන් අපේ බුදුරජාණන් වහන්සේත් ඒ වැඩේ කළේ තනියම තමයි ධර්මය අවබෝධ කරගත්තේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළේ නිවන් අවබෝධ කළේ තනියම. පසේ බුදුරජාණන් වහන්සේලාත් එහෙම තමයි තනියම ඒ කීව හුදකලාව තමයි ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නේ. වෙනස මොකද්ද පසේ බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේ අවබෝධ කරගන්නවා. අනුන්ට අවබෝධ කරවන්න උන්වහන්සේලාට පුළුවන් කමක් නැහැ. ලෝතර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගෙන අනුන්ටත් අවබෝධ කරගන්න. ඒකයි වෙනස. ඉතින් පසේ බුද්ධත්වයට පත්වෙච්ච නිසාත් ඒකේව හැසිරෙනවා කියලා මේ කාර්ත විවරණය කළා තියෙනවා. ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. කංග බෙහෙනාගේ අංගමේ ඒකේව හුදකලාව තනිබ හැසිරෙන්නය. මොකටද ආදීනවං ස්නේහජං පෙක්ඛමා ස්නේහය ආශාව කියන එකේ ආදීනවය දකිමින් මෙන්න මේ විදිහට ඒකේව ඇසිරෙන්නේ අර පසේ බුදුරජාණන් වහන්සේ වදාළන්නේ සන්තග්ග ජාතස්ස භවන්ති ස්නේහා ස්නේහන් වයං දුක්ඛ මිදං පහෝති මේ දර්ශන සවන සමුල්ලපන සංපෝග කාය සංසග්ග කියන මේවට යෙදුනහම තණ්හාව ආශාව ඇති වෙනවා. ඒ ආශාව ඇති වුනහම මේ සේරම ජරා මරණ ආදී දුක් ඇති වෙනවා. මේ කුමාරයාට ඇතිවනේ ශෝක දුක. ප්‍රිය වස්තු නැතිවීමෙන් ඇති වෙන ශෝක දුක ඇති වෙනවා. මේ සේරම දුක් ඇති වෙන්නේ අර දර්ශනාදී වශයෙන් සංසර්ගයට සම්බන්ධයට වට ගැලෙන්න බැඳෙන්න ගියාම තමයි. ඒක ඇති වුණාම ස්නේහං නොයන් දුක්ඛමෙදං පහෝති. ස්නේහය මුල් කොටගෙන මේ සේරම දුක්. කායික මානසික දුක් සේරම ඇති වෙනවා කියලා මේ පසේ බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඊළඟට අමතෝරු ඇහුවානේ මොකද මේකට කරන්න තියෙන්නේ කියලා එමනම් ඒකට තමයි වදාලේ ආදීනවං ස්නේහජං පක්කමානු අර කියාපු දස්සන සමන සමුල්ලපන සම්භෝග කාය සංසග්ග කියන මේවා ආදීනව දෝෂය දුක ඔක්කොම තේරුම් අරගෙන ඒකෝචරේ ඒකීව හැසිරෙන්නේ හුදකලාව ඇසිරෙන්නය ඒකීව ඇසිරෙන්න. අරණ්‍ය රුක්ෂමූල ශුන්‍යාගාරවලට හෝ අර පැරණි ක්‍රමේ හැටියට අරණ්‍යං රුක්කමූලං කියලා තියෙනවා නවයක් සෝ වේකං සේනාසනං බජති අරණ්‍යං රුක්කමූලං පබ්බතං කන්දරං දිවිගුහං සුසානං වනපත්තං අබ්බෝකාසං පලාල පුංජං කියන ඕවට ඔය නමයක් තියෙන කොතෙන්ට හරි ගිහිල්ලා හුදකලාව ඒකීව තනිව භාවනා කරමින් වාසය කරන එක තමයි මේ ඒකීව හැසිරෙනවා කියන්නේ. එතකොට අර කියාපු හැටියට ආදීනවං ස්නේහජං පෙක්කමානෝ ස්නේහය නිසා ඇතිවෙන ආදීනවේ හොඳට තේරුම් අරගෙන ඊළඟට මොකද කරන්නට ඕන ඒකීව හැසිරෙන්න ඕන ඒකේ ආදීනමේ තේරුම් අරගෙන ඒකීව හැසිරෙන්න එතකොට ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියන තේරුම තමයි ඒකෙන් ලැබෙන්නේ ඉතින් පින්වත්නි මේ ගාථාවේ හරියට තව තියෙන ඔය පස් සංසර්ග පහ ගැන හරියට විස්තර කරන්නට තියෙනවා. ඉතින් ඒවට ගියාම ගොඩක් කාලය යන නිසා ඒවට බැස්සේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මේකේ පසුබිමත් ගාථාව පිළිබඳව අර්ථයත් මධ්‍යම ප්‍රමාණයෙන් වගේ කියලා දුන්න මං හිතනවා වැටෙන්නට ඇති ඒ පසේ බුදුරජාණන් වහන්සේම වදාරලා හිටන් මේ මහජනයා බලාෙන් දෙද්දිම අහසට පැන නැගලා ඒ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩවසන ගන්ධමාදන කියන පර්වතයේ අසලට වැඩිය කියලා තමයි මේ විස්තරේ සඳහන් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වූවා නැවත දේශනා කළ නිසා බුද්ධ දේශනා බවටම පත් වුණා. දැන් ඉතින් කාලය අවසන් වෙගෙන එන්නේ හැමදෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරව භක්තියෙන් ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම මේ අද දවසේ මිදිරි පාන්දරේ